Today also we are going to start the question and answer session. We'll start with the written question and uh, respectfully invite Bante to present the written questions to start the session, please. අතිපූජනීය අපේ ලොකු හමුදුරන් වහන්සේගේ අවසරයි පින්නතුනේ venerable sir and nuns it is okay to switch between primary objects during a meditation session or should I focus on just one even if I begin to lose the feeling? Lose the? Feeling. Yesterday also it happened me three times. I am reminding, if you have no doubt, let the meditation to run. If you have doubts, please come back to the primary object. So again and again you can ask, again and again I can tell. I have no any tiring. Which very very subtle point. Your doubt is the only hindrance. If you have doubt, come back to the primary object and rectify the doubt and go. Whenever you have no doubts, you may let go. You may, you may ask mindfulness to take the helm and run the show. So that lack of confidence only making this kind of question, no problem. One day, you have to understand, the mindfulness is a trustworthy driver. You are in a chauffeur-driven car. The driver will take you. Please ask to take it. Otherwise, don't be a backseat driver. Then only the problem. Whenever you are driving, if the wife is behind, you know. That is called uh, backseat driving. So I am I am a very comfortable person. I get a driver, I get vehicle, I just get the trip. I just sleep. No problem because driver needs he knows where to go. I don't know the road. I have no GPS, no idea. I am just sitting. So I am I am the most efficient traveler on the earth. Because my driver knows best. So my driver, when there's no driver, like PLO someone, mindfulness is my driver. Mindfulness drives me, I have no any doubt. Wherever the mindfulness is leading me, I know that's the best. That's the least frictional path. That is the most comfort zone. So if you have any doubt, please go back and check your primary object. Otherwise, let the mindfulness to run the show. Should should what should you do if you enter into an absorption state? Into an? It, enter into an absorb, absorption, absorption, sorry, absorption. an absorption state. Just keep uh, meditating like normal. So it's a, it's a, in some other way, it's a big achievement. If you can go to an absorption, that is called apana samadhi. That is uh, the most closest relationship with your primary object. It's called it is suck into the primary object or absorb into the primary object. So that means you are utterly secure. There is no hindrances can work. So as much as you live in the absorption, uh, as if you are living in a, a bulletproof chamber or in a bunker. Even in the warfare, you are secure. So if it is happening, uh, entertain it, be it there, because it's a kind of a frictionless way. And whenever the concentration finished, you will be come back to the uh, normal way of life. That means uh, together or come to the access concentration or to the normal mind. So if you wish uh, to uh, associate the primary object again and again and you can go to the uh, absorption soon you came out of absorption, that's the best time for vipassana meditation because the mind stream of consciousness is clear. You can see. Uh, so make use the absorption whenever you come out, uh, then it is uh, an invitation for vipassana to take place. Yes. Do you have any extra questions? That means end of the English question. Before going to single part, do you have any kind of any remarks or questions or any statements, please? Yeah. Venerable Bhante, I have come from a tradition of Thich Nhat Hanh, and he practices a, uh, a form of mindfulness though I'm not so familiar with his method, but it would seem to be a systems approach. And I'm wondering if you would uh, would have anything to say uh, regarding that. That would be helpful. Helpful um, in relation to how it would compare to yours, perhaps. I'm a little bit uncertain how Thich Nhat Hanh teaches mindfulness, apart from being mindful. And mindfulness is appearing in other traditions as well. Yeah. Again, as mindfulness, uh, which is usually the sum of the teachings, mindfulness. So that is why you have to define the mindfulness what you gathered, then we can discuss upon that. So would you mind to give the definition of your definition of the mindfulness? Well, in their walking meditation, they would uh, uh, walk in relation to the breath. Mm-hmm. So on the in breath, you'd raise your leg, and on the out breath, you'd put it back down. And so you're very slow, walk, mindful, mindful, mindful. There is no discussion about feeling the texture of the earth, but there is a discussion in relation to gratitude to the earth. So both of them, the if that is the case, both of them, you can understand which one is helpful for you to be have a longer number of steps more number of steps mindful, either by in-breath and out-breath or with the feeling that you have to test it. Whatever it may be, you are promoting mindfulness, increases the mindfulness in quality and quantity. So therefore put both and see which one is leading you more steps, more number of steps of mindfulness and you have to decide by practicing both. Both are valid, both are acceptable situations and therefore you have to put into practice and see how it work with your personality. Thank you very much. Uh, thank you, Venerable Bhante. Um, uh, today I've noticed my mind is very chattery, clings to a lot of unwholesome, negative sort of di- uh, narratives. And uh, for the last uh, previous days, I wasn't really experiencing this much at all. So it came to as a surprise. Um, I try to observe it and just note it. Ah, oh, that's mental chattering, or that's uh, uh, I don't know, like um, unpleasant thinking, and then I slowly return back to my primary object, which is the breath between the upper lip below the nostril. Um, but sometimes I can't even do that, and I have to forcefully be mindful of the of this dialogue that's playing out on itself. Um, so, what would I? What should I do when um, um, uh, should I should I continue being mindful with the dialogue, or try not to entertain it and just uh, focus primarily on my uh, primary object, the breath. You may raise some questions. Is it okay? Can I cross question you? Of course, of course so is this kind of thinking fantasizing and all kind of thing is you are thinking or is something automatically happening yeah like automatically happening so if that is happening can you say that my mind is thinking it's just thinking yeah it is thinking it is a yeah. passive thing it's a gate crasher mm. so therefore don't claim this as me okay first thing First thing is, this is the way you have to understand the mind is working according to its own agenda. We don't uh ah, -huh. know. Ah. And then ultimately we call this my mind, so you answer answerable. Mm. So if you are disclaim it, if you are disavowing it, because you have a primary object, I mean, definitely mind has been assigned, and mm. now hmm. it's going. So now it's clear. Second thing, very clear thing, very important thing you mentioned, sometimes the mind, amidst of all the thinking and chatter and kind of thing, come back to the primary object. Mm. When you come back to the primary object, is the primary object disturbed or quite calm and collected, can you go into the primary object? Ah. Due to your thinking, does your primary object also get agitated or oh, you can without that kind of a thing can you come calmly and be uh, with the primary object on the way back home uh, um, normally um, I, I, can remain focused on the primary object today was different um, uh, my question ah, is oh, whenever you fantasize mm daydreaming thinking mm and understanding when you come back for an for instance the primary object mm. is primary object is calm and collected or is that primary object itself is disturbed it remains calm and uh, yeah. yeah. so that is a great uh, solace great protection for you because whatever the thinking happen primary object is not only calm it will come your mind ah yes that is that is the thing you have earned so much in your sansara that's a great achievement. At mm-hmm. home, your home is undisturbed. When you go out, outside is disturbed. And that is also none of your business. It is not yeah. a willful action. It is called asampajana manosankhara. It is happening due to your dispositions, happening for your habituation, and it is not the present conscious volition, not the present will. So we have to very clearly understand. So two things clear. And the third one, it may be still tricky. When you are only with your mind, primary object and be aware that I am mindful on the primary object, and whenever your mind is chattering, daydreaming, fantasizing, and they are, you are aware, you are not mindful. You are mindful on the chatter, on the unwanted thing. So there's two kinds of mindfulness. Mm. One thing on the mindfulness upon the primary object, other one is mindfulness about the which in bracket unmindfulness. Mm, which one is more efficient in mindfulness? Uh, uh, <laughs> um, when the when when my mind no no my when the mind is really uh, aggressive, loud, come like that. all over the place. Come like that. That is the mindfulness. That is the way yeah. mindfulness is become diversified. Mm. So what is what is the question now? <laughs> um, I don't know. <laughs> no. So you, I, I mislead you. Yeah. You are complete in chaotic. <laughs> So yeah. you ask these three questions from you whenever mind is bewildered, mm. whenever mm. mind is unmindful. Mm. Is it my will? Is it my volition? No. No. We are naturally good people. Mm. And this whole thing happened. Our, our idiotness, our foolishness, our ignorance is claiming this as mine. Mm. So you must be punished. You must be hit. Yes, yes. One. The second thing is when you come back, at home is quite peaceful. Yes, that's correct. On the way back, when you come back, at home is peaceful. Mm. So this is the thing you earn mm. so far. Yes. And it is coming. And the third thing is understanding when the mind is not mindful, that's the greatest, uh, the uh, adventurous thing. Mm. We are not appreciating it. We are instead making problems. It is not a problem. It's a answer. Mm. Yeah. It's an answer. This is what you call vipassana. Same thing, you give a different interpretation. Ultimately, you feel so hilarious. So you feel so, how do you call, catalyzed. Catalytic effect. And mindfulness grow with bounds and leaps. No question. Mm. It is a question if you do willfully. It is not happening, but not only that you your mindfulness is surveillance at your domain, but it is about the other places also. Mm. So if you are doubtful, please let the mindfulness come to domain and rest at the peaceful. If you are adventurous, radical, let the mind to send kites. Let the mindfulness to do any playful thing. And be okay. aware. And you see, that is the only progress you can have. That's the only evolution you can expect in this life. Otherwise, our mind is so stereotyped. Hmm. It's so in a rut. Hmm. And people call this rut as meditation. Hmm. I am very sorry. I think it's a mis- I, I guess it's like a mistake when I identify that rotten rut. But if I, uh, when there's no identification, then it's just um, understanding it as it's happening. So it make mm-hmm. me mm. it may it, it uh, it make me to make the fourth point. Fourth point is more and more this threat, the dirty things to come out. More and more you be healed Mm. Let that go. That is called catharsis. That is what you mean by counseling. <coughs> that is mm. what you call the free association. So you are getting free association without paying to a the psychiatrist. In UK, you have true. to pay 30, mm, 30 pounds per hour just for listening. Mm. That is called free association and uh, counseling the counselor, but the Buddha gave us the mindfulness and it served the purpose. But you hmm. must know into how to put it in the correct way and that's why the importance of this discussion. And we must have so much of trust hmm. and we must trash ourselves, hmm. be unreserved. Then you feel, you feel sharing. You feel Dhamma is working. It is so dynamic. It is verily under your nose. Mm. Only the problem is, only the way is how to put it in a in an efficient way, radical way and non-conventional way. Because our, not in any university on the earth I have seen, teaching this kind of a way, you must try to find a reason to be glad under any circumstances. Mm. Just read Pollyanna. Pollyanna is very good book for mindful children, written by uh, Porter Carter and written in more than 100 years ago, hmm. best English. And the Polyana is teaching mindfulness, teaching metta in a way, and the, is called glad game. You must try to find a reason to be glad under any circumstances. That is what you call positive thinking. The Buddha says, Subha paramaham bhikkave metta cheto vimutting vadami, idapanyasa puggalo uttaring appati vijjantasa. Until you go to the arahantship, see only the good love spots in your life. Don't look at the bad side. That is the way you are promoting bad. See only the good and that's a method. So you can see everything is a blessing in disguise. So that is why the meditators are always happy. Hmm. Not that they don't have questions, but they do not. They know how to recycle the question and get how to get uh, catalyzed. Thank you so much, Bhante. Thank you very much. You also, because uh, it's give inspiration to the discussion. Oh, I feel very honored. <laughs> yeah. Humble. I mean, <laughs> anyone else? other English questions, if the non-Sinhala speaking yogis and sister can move to the other room and listen to the uh, Dhamma talk uh, in that room, that will be appreciated. Thank you. I'll sit. ගරු ස්වාමින් වහන්ස අවසරයි සක්මන් භාවනාවේදී මුල් දිනේදී සිතට නිරන්තරයෙන් සිතවිලි පැමිණ බාධා වුවද දෙවන සහ තෙවන දිනයන් ඒවා ක්‍රමයෙන් අඩුවේ. හතරවන දිනේ වන විට සක්මන පටන්ගෙන සුළු වේලාවකින්ම විනාඩි කිහිපයකින්ම ශරීරයේ බර විලුඹේ සිට ඇඟිලි දෙසට ක්‍රමයෙන් කරත්ත රෝදයකමෙන් ගමන් කරන බවට හොඳින් නිරීක්ෂණය කළ හැක. එසේම එය පවත්වාගෙන යා හැකිය. නමුත් ඊයේ දින සිට තමා ඊයේ දින සිට තමා මේ වැඩසටහනට සහභාගී වීමට තරම් වාග්යවත් වූ බව සිහි කරන සිතවිලි සහ ඒ සඳහා සහභාගී වීමට තරම් වාග්්‍යවත් වූ බව සිහි කරන සිටිවිලි සහ ඒ සඳහා උදව් කළ අය පිළිබඳව ස්තුතිපූර්වකව සිටිවිලි සහ යම් අවබෝධාත්මක කරුණු නිසා සිතේ කතා කරන ස්වභාවය වැඩි වී ඇත. මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ වාක්‍ය මොනවද කියන්නේ කියලා අහගෙන මට කියනකොට ඒක දෙන්න අපි ලියුපෙක් කරනට පොඩ්ඩක් කියවන්න කියලා. මුල ඉඳලම කියවන්න. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. සක්මන් භාවනාවේදී මුදිනේ සිතට නිරන්තරයෙන් සිතුවිලි පැමිණ බාධා වුවද දෙවන සහ තෙවන දිනෙහි ඒවා ක්‍රමයෙන් අඩුවිය. හතරවන දිනේ වෙන විට සක්මන් පටන්ගෙන සුදු වේලාවකින්ම එකින් විනාඩි කිහිපයකින්ම ශරීරයේ බර විරිම දෙසට විරිඹේ සිට ඇඟිලි දෙසට ක්‍රමයෙන් කරත් රෝදයක මෙන් ගමන් කරන බවට හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. එසේම එය පවත්වාගෙන යා හැකි විය. නමුත් ඊයේ දින සිට තමා මෙම වැඩසටහනට සහභාගී වීමට තරම් වාග්ය බවත් වූ බව සිහි කරන සිටවිලි වලින් සහ ඒ වගේම මේකට සහභාගී වීමට උදව් කළ අය පිළිබඳව ස්තුතිපූර්වක සිතුවිලි වලින් සහ ඔබ වහන්සේගේ ධර්මදේශනා වලින් මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච කරුණු නිතර නිතර මතක් වීම නිසා භාවනාවේ අඛණ්ඩභාවය නිතර බිඳියාමට හේතු වුණා. නමුත් නැවත ඒ සිත් නැවත මූල කර්මස්ථානයට සිත පහසෙන් ගන්න පුළුවන්කම ලැබුණා ඒක පවත්වාගෙන යන්නත් පුළුවන්කම ලැබුණා එනට පුළුවන්කම ඇති වුණාද නැති වුණාද පුළුවන්කම ඇති වුණා ඒ වුණා නිතර නිතර අර මුල් දවස් දෙක තුනේදී වගේ නෙමෙයි කතා කරන ගතිය සිතේ කතා කරන ගතිය ටික ටික වැඩි වෙන්න ගත්තා සමහරවිට ඒ පිළිබඳ ඔබ වහන්සේගේ හිතේ හිතේ කතා කරන ගතිය වැඩි වීම තියෙන එක දැන ගැනීම හොඳ දෙයක් කියලා දෙහිතෙන් අර්ග දෙයක් කියලා. හොඳ දෙයක්. ඒකට මොකද්ද දැන් ප්‍රශ්නේ? දැන් ප්‍රශ්නේ නැහැ සර්වන්සය. අර ඉංග්‍රීසි වලින් ආපු එකනගේ ක්වෙස්චන්ස් වලින් මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. කොහොම හරි ප්‍රශ්න නැත්තම් හරි ප්‍රශ්නයක් ඒක මට බේරෙන්නේ. ඔය ලියලා තියෙන කුණු හරපනේ ලියන්නේ කියන්න එක කියන්න තියෙද. ඕවා හොඳ දේවල්. ඕවා වළක්වන්න බෑ කාටවත් වළක්වන්න. ප්‍රේම ගතියක් හිතෙනවා. ලව් එකක් හිතෙනවා. ඉතින් ඕවා කියන්න ගිය ගමන් සතිය නෑ. ඒකයි කියන්නේ මම මේ උත්සාහ කරන මේ සතිය, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් මේ උපේක්ෂාවෙන් අයින් කරලා තියාගන්න බැරිකම. ආ දාපෝ ගමන් කක්කනේ. කක්ක කියන එක වැරදි. ඒවා බ්‍රහ්ම විහාර කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල්. මේ ඔක්කොම ගහගත්ත ගමන් අර ඉදිකට්ටේ උල තුඩ මොට්ට වෙනවා. පිහියේ කැපුම් දාරේ නැතුව යන. ඊට පස්සේ අරයට සන්තෝෂ වෙනවා, මෙයාට සන්තෝෂ වෙනවා. අරය මෙයා ගිය ගමන් කක්කම තමයි. ඉතින් කොච්චර අමාරුද බලන්න ඒතියෙද්දි මේ ගත්ත ගමනේ සරල භාවයේ සහ අහිංසකම් පවත්තගෙන යන්න. කන්න පැලෙන්නම ගහන්න eBay. දෙන්න ඕනේ හොම්බෙන්න යන්න ගහන්න ඕනේ. හොඳ අත දිගෑරලා ගහන්න ඕනේ ටින් ගන්න. අනේ එතකොට තේරෙනවා මේ පිස්සු කෙලින් නැතුව ඵලයන් ඉතින් මට බයිනවා මට බයින්නේ මම ඕගොල්ලෝම මාවෙන් මාව කේන්ති ගත්තලා බැනුම් ගහන්නේ. ඉතින් අඬ අඬන්න ඕනේ අපි ගමු මයික් එක ගමු නැත්තම් ඔය තවත් තොইলයක් නටන්න. මට බය නැහැ තොইল නටන්න මං කිසි බයක් නැහැ. මම ඒකයි කියන්නේ මේ ප්‍රෙෂර් කුකර් එක වගේ මට තව 7-8ක් ඕනේ මේක තම්බලා දෙන්න. බාණ්ඩයි යුලිපේ තියන්නේ දෙකන්න කර ගියොත් තැම්බෙන්නේ නැහැ කුදන් ගහනවා. ප්‍රෙෂර් කුකර් එකේ දැම්ම දැම්ම ගින්දර බුසු බුසු බුසු බුසු ගාලා යනකොට අතේ පොඩි කරන්න පුළුවන් තරමට ඇට උනත් තම්බෙනවා. ඒකයි මම ඉර කරලා දෙන්න කියලා කියන්නේ දුන්න දවසේ දෙනවා බිත්තියට හේතු වල දෙකක් අනපුවාම හොම්බෙන් යන්න. ඔය කියන චරිචුරු මොකුත්ම නැහැ. ඒ වුණාට ඉදිරිපත් කරපේක හොඳයි මොකද සභාවේ ඉන්නෝ වගේ හම්බෙන්න බබාලා හම්බෙන්න ඉන්න බර ගාණක් ඉන්නවා මේ එලි දක්ව ගන්න බැරුව. ඒතර එක්කෙනෙක් අටමනකොට අනික් අට ළමයි හම්බෙනවානේ. හරිම අමාරු දෙයක් තියෙන මේ භාවනාව හරියට යනකොට ගුරු රැටි ස්තුති හිතෙනවා. මම ආපු එක ගැන හොඳයි හිතෙනවා. අනේ මගේ අම්මට මේක කියලා දෙන්න නැත්නම් හිතයි කියනවා මම මෙච්චර කල් කොච්චර මෝඩකමකද හිටියේ කියලා හිතෙනවා. ඔය හැම එකම මායාගේ උගුල් බව දන්නේ අපි මේක කරුණාට මුදිතාට උපේක්ෂාට දාන එක තමයි මේ සුකුම විතක්ක කියලා කියන්නේ. මේ බරපතල කාම විතක්ක අයින් වෙච්චට පස්සේ මේ සුකුම විතක්ක හයක් අඳුරගෙන තියෙන අපේ ශාසනයේ ඒව ප්‍රසිද්ධියේ කිව්වොත් බුද්ධ අහංකාරයෙන් බඩේ ලියනවා. විරේක වෙනවා. ඒකෙම තමයි ඒක තමයි බුද්ධ ආගමේ වවන්නේ. බුදුන්සේ දේශනා කරන මේ වැඩේ හරියට යනකොට මේ වගේ දේවල් වලට මේ වගේ වල්ලාසියෝ එහාට පැන නටන්න පටන් ගන්නවා කරුණා කරලා එල්ලේ තියාගනි. උඹ හරියට ගල් සාත්තුවක ගල් කණ්ඩායමක නායකයෙක් වගේ. උඹ හරියට පාර පෙන්නේ නැත්නම් පිටිපස්සේ ඔක්කොම යන්නේ ඒ පාරේ. ඒ වන්නපත ජාතකයේ ගල් සාත්තු නායකට නිින්ද ගිය කතාව අහලා තියෙනවා. 500ක් ගල් අරගෙන යනවා සාත්තු නායකට නිින්ද යනවා. දැන් ඒතකොට සාත්තු නැහැ කැවෙන්නේ කොනානේ. ඒ කරත්තේ. ඌ කරන්නේ ඊයේ රෑ හිටපු දණ්ඩ ආපහු එනවා. ඉතින් පිටිපස්සේ ඉන්න කට ඉන්නවා. ලොක්කනේ ගෙනියන්නේ කියලා ඒගොල්ලොත් පිටිපස්සේ යනවා. මන්ට ලොක්කනේ ඉඳ ගිහිල්ලා. ඒ જાති කිව්වත් අහලා දඩු ගන්නවා මම ආයේ. වන්නපත જાති කියලා එකක් තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන අපි භාවනා කරන යනකොට ලොක්කට නින්ද යනවා. ඒ සතියේ කරුණාවට හැරෙනවා, මෛත්‍රියට හැරෙනවා. ඊට පස්සේ ඒක පීයේ දැල්ල ගියා වගේ. ඉදිකට්ටක මොනද ගියා වගේ ඊට පස්සේ මොනව කෙරුවත් ඉතින් හිතෙනවා අනේ මේ කොච්චර ලොකු දෙයක්ද මේ ගුරුවරයා ගැන හොඳ හිතන එක ආපු එක ගැන සන්තෝෂ වෙන එක කියලා අර හැඟුම් වලින් අර ගමනේ තියෙන විද්‍යානුකූල ගතිය ඍජු ගතිය ඇත්තෙම නැති වෙලා යනවා මම ඉස්සර හරියට බයින ඕකට මේ ගෑනුන්ගේ ගතියක් කියලා අනේ නෑ අපේ අය ළඟත් තියෙනවා ඒක කියන්නේ සේවල ගතිය කියලා සේවල ගතිය කියලා කියන්නේ අමාරුයි. මම දන්නවා මම මේ කතා කරන රිදෙන දෙයක් කියලා මම දන්නවා මාව වටලවල් තේරුම් ගන්නත් ඉඩ තියෙනවා කියලා මම දන්නවා මට බයින්ඩත් ඉඩ තියෙනවා කියලා. නමුත් මන්ට මේ කතා බනනේ ඇනිමේකට ඕන කරලා තියෙන්නේ. මෙච්චර ලස්සන ඍජු කරගත්තට පස්සේ මුණත සෞතු කරගන්න එපා පිහියේ. ඉදිකට්ටේ තියුණු භාවය නැති කරගන්න එපා කාගෙන ඵලයන්. හරිද? පැස්ස දුන. හරි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම පසුගිය දින කිහිපයේදී ආනාපාන සති භාවනාව කළත් හිත ඒකම් කර ගැනීමට නොහැකිව විසිර ගිය නමුත් ඊයේ දිනේදී මම බුදුගුණ මෙනෙහි කරමින් කය සැහැල්ලුවෙන් තබාගෙන දිග ආශ්වාසයක් ප්‍රශ්වාසයක් යන ආකාරයට නැවත නැවත කීප වාරයක් මෙනෙහි කළෙමි. එසේ කරන විට ටිකෙන් ටික ආශ්වාස ප්‍රශ්වාස නොදෙනී යන අයුරු දැනුනි. එවිට මගේ දකුණු අත පැත්තේ සිට වම් අත පැත්තට සුදු පාට විදුලි බුබුලු කීපයක් කැරකෙවි ගොස් නතර විය. මම ඒ අතර ඒ අතට කැරකෙනවා මෙන් දැනුනි. ඇස්සර බැලුව විට ඇස් තද වී තිබුණි. මෙය සිහිනයක් මෙන් දැනුනි. නිින්ද ගොස් තිබුණේද නැත. ස්වාමින් වහන්සේ මේ පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒකෙන් වෙලා තියෙන සතිය කඩලා තියෙනවා. ගමන නතර වෙලා තියෙනවා. දැන් අපි කොහෙදෝ යන්න අඩුවක් අරගෙන අර ලස්සනට ගිය ගමනේදී බාධා වෙච්ච බව දන්නේ. දැන් මේක විනිශ්චය කරන්න තමයි ලොකුම දේ. අර ගමනේ සරල භාවය සහ සතිය කැඩිච්ච බව මතක නැහැ. ඒ නිසා මේ ගමනේදී හම්බෙන හැම දෙයක්ම බාධාවක් මිස කිසිසේත්ම ලාභයක් දෙන්නේ නැහැ. එක්කෝ මාරයා බය කරනවා ඒක නැත්නම් සතුටු කරනවා. දෙකම එකයි. ඉතින් ඒකයි කියන්නේ මේ මේ මේ මේ සතියට තණ්හා මාන දිට්ටි දා ගන්නත් එපා. මෙත්ත කරුණ මුස්ස ගා ගන්න යන්නත් එපා. දැන් දැනගන්න මේ මේ ඔක්කොම කරකිලා මම කරකිලා ගිහලා ඇත්ති කැරියට පස්සේ ඇත්ති ගන්නකොට සතිය කැඩෙන්න ඕන කමක් නැහැ. දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන දැන් මේ මොකද්ද උනේ කියලා දැනගන්න ඕනේ. හැබැයි සතිය කැඩිච්ච බව මතක නැහැ. ඉතින් මේක මොකද්ද මේ මහදන මුත්තගේ ඉන්නගෙන නඩුව විසඳගත්ත ඔය වැඩන්නේ වෙලා තියෙන්නේ. පිටියත් කැඩිලා, බෙල්ලත් කැපිලා, මුට්ටියත් කැඩිලා මුන්දගේ මුත්තගේ මහදැනකම නම් තියෙනවා. හැබැයි මතක නැහැ සතිය කළා තියෙනවා කියලා. ඉතින් අපි කවදාද මේ කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් මේ ඉන හැම දෙයකින්ම කරන්නේ මේ සතියේ තියෙන සරලකම සතියේ තියෙන අහිංසකකම කඩන්න හදනවා කමක් නැහැ. රාත්තල් ගන්න දැනගෙන කෑවත් කමන්නේ රාත්තල් ගන්න දන්නේ તો කෑවත් කමන්නේ ආයේ සතිය ගෙනලා තියාගන්න තරම් පුළුවන් කමක් ලැබුණොත් පරෝපදේශ රහිතව ඊට පස්සේ තිබෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ තනියෙන් භාවනා කරන්න පුළුවන්. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ වෙනුවට අපි මේ එන හැම එකටම උත්තර හොයන්න හදනවා. එන්නේ එන්නේ එන්නේ අසත්‍යමත් චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවා. මෙතන වෙලා තියෙන ප්‍රධාන දේ මායя මායා කරනවා. අපි මේ සරල සතිය කඩලා දාන්න. ඒ නිසා අපිට කරන්න තියෙන බොෝනේ නටවන්න නටපා. මාව කම්බස් කරවා මාව රත්තියාතු ගම කමන්නේ. මම නැවත ගනලා සතිය පිටවන්න ඕනේ. පිටවපු දවසේ හරි ඉස්සෙල්ලා අපි කරපු සාකච්ඡාදී වගේ විහිදලා බලනකොට කරදරයක් නැත්වයි කියලා දන්නවනේ ඔය එකකින්වත් අකුසල් වෙලත් නැහැ. ඔය නඩු කතා කරලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා මේ අපි නගන ප්‍රශ්න ඔක්කොගෙම වෙන්නේ අර සරලකම අහිංසකම කඩලා දාන එක. හැබැයි ඒකෙන් ප්‍රශ්න ඇහිල්ල මන්දෝත්සාහය කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. මම කිසිසේත් මෙහෙම කරන්නේ නැහැ. මොකද ප්‍රශ්න කරලා බැනුම් අහලා ගුටි කාලා මිසෝන් එහාට යන්න බෑ අපට. ඒ නිසා අපි එතෙන් දීටින් කරන්න දෙයක් නැහැ. බැනුම් අහලා හරි ගුටි කාලා හරි මේක ඒකට වෙන්න නම් මේ මෝඩකම එලි එලි දක්වන්න ඕනේ ඒකලා බලන්න ඕනේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර තීනා නානාරුදු වේසමවා මග අවුරන්නේ මට මේ පද දෙක විතරයි මතකයි ගැලලා හරිය මතක නැහැ නානාවිත වේසමන අපි ඒවට උත්තර බඳින්න හදනවා ඇයි එහෙම වෙන්නේ? හේන පලාපල කියන්න හදන ඔක්කොම වෙනකොට මායයට කරන්න දේ කරලා. අමාරයි. බුදුජානනාථයස්තික වහගෙන එහෙම ඉන්න දැන් කාට කියන්නද? දැන් මේ භාවනා කරන කාටත් පිස්සු නං. උත් මායගේ පැත්තේ නං. උත් මේ ලනු කණ එකෙක් නං. අර හොඳ වෙලාවට බුදු ආමරණ කේන්තියක් නැහැ. ඒ නිසා කරුණාකර ගේසුමක් ගහන්න බුදුරජාණන් වහන්සේත් එක්ක ඔය කවුරු ඇවිල්ලා කොයිතර කරකොල තිබ්බත් නැවත ගෙනල්ලා සතිය හිත පිහිටවන්න තරම් සරලකම අහිංසකකම තියෙනවා නම් බිග්ිනර්ස් මයින්ඩ් කියලා මං කියන්නේ. ඊට පස්සේ මාර්ය ගහන්න නැත්තේ නෑ. කොහේ කරකවලත ආයෙනවා. කොහේ කරකවල ඇතේරියත් කාන්දම් කැලලක් යන්නේ උතුරටනේ. යකඩ කැලලක් වගේ නෙමෙයිනේ. පොල් ගෙඩියක් දාන්න වතුරට ලැබු පැත්තනේ උඩට එන්නේ. ඒක නැතර කරන්න කාටවත් බෑනේ. ඒ නිසා අපව වතුරට දාන්න. අපව කැරකිලා නතර වෙන්න නැතර වෙන්න උතුරට නම් ওই ප්‍රශ්න එකක්වත් අහන්න යන්න එපා. එහිමෙන් වෙන්නේ අපි අර අතුරු මාර්ගවලට යන වැඩේට උදව් කිරීමක් විතරයි. ඒසහා නැවත ඒ වගේ වෙලාවක තමන්ට සතිය පිහිටවා ගැනීමට තියෙන බාධා මොකද්ද නැත්නම් මං ඉන්නේ දැන් නන්නත්තර වෙලා මට ආයේ සතිය පිහිටව ගන්න ඕනේ කියන කාරණාව මේ සාකච්ඡාවේ මතු වුණා නම් කමටහන් සුද්ධ වෙනවා උනා වෙනවා මේ උනේ මොකද්ද කියලා අහන්න යනවනම් ඒ තාක්කල් අපි ප්‍රමාදේ වැටිලා අතුරු මාර්ග දිගේ අනේකයි වෙන්නේ. ඒ නිසා පාරෙන් වාහනේ පනින්න නැති වෙන්න රැකගන්න. එහෙම නැත්නම් පරාදයි. එහෙම නැත්නම් පෙරළුනොත් ක්‍රේන් ගෙනලවත් ගොඩ ගන්න බෑ. මොන්න දහං ගැටයක් දාලා හරි පෙරලෙන්නේ නැති වෙන වාහනේ නතර කර ගන්න පුළුවන් නම් අන්න යාට දක්ෂ රතාචාර්ය කෙනෙක් කියන්න බෑ. නැවතන් ආපහු සතිය පිහිටව ගන්න පුළුවන් නම් අර වෙච්ච ඔක්කොම පව් සමා වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආස්වාසය නිරීක්ෂණය කරන විට මනමින් ඒ කෙරේ සිත යොමා සිටීමට හැකියුවත් ප්‍රාශ්වාසයේදී සිත රඳවා ගැනීම අපහසුය. ඒ අතර නොයෙකුත් සිතවිලි වලින් වසා ගන්නා බවක්ද දැනේ. ගරුතර ස්වාමින් වහන්සේ මේ පිළිබඳ උපදේශක් ලබා දෙන තුරුන් සර්ණයි. එතකොට ලැබෙන ලැබෙන ආස්වාසිය බලන්න පුළුවන් නම් ප්‍රසවාසය ගැන කලබල වෙන්න එපා. හැබැයි මතක තියාගන්න ආස්වාසිය ලැබෙන මේ වාසිය නිසා හැම ආස්වාසයක්ම තමන්ට දැක ගන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒකට සතුටු හිත පහළ වෙච්ච ගමන් ප්‍රසවාසයේ නන්නත්තර වෙන එක අඩු වෙනවා. ප්‍රසවාසයේ නන්නත්තර වෙච්ච එක ගැන කනගාටු වෙන්න වෙන්න වෙන්න ආස්වාසයත් තියෙන යාලුකමක් නැති වෙලා යනවා. එචා මේ දෙකෙන් 50ක් හරි හරියගේ 50 ගැන සතුටින් පිරිච්ච ගතියෙන් සම්පatti කරගතියෙන් අරගෙන ගණන් ගන්න තු යන්නේ. එතකොට ඒක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට තිත් පෙලක් ඇඳලා තියෙනවා. අපි දන්නවා තිත් පෙල රේඛාවක් වෙන්නත් පුළුවන්, තිත් පෙල වෙන්නත් පුළුවන්. එතකොට ඒක ඒකේ පතේ තේරෙනවනේ. අපි මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකම දන්නවා ඒක රේඛාවක් වගේ පේනවා. ආශ්වාසය විතරක් දන්නවනම් තිත් පෙලක් තියෙනවා. ඒකෙම සාමාන්‍ය දක්වන දේ දැනගන්න පුළුවන්. ඒ නිසා කෙටි උත්තරේ තමයි එහෙම කෙනාට මට හැම එන ආශ්වාසයක්ම දැක ගැනීමේ හැකියාව තියනවාද කියලා සහතික කරන්න ඒකත් හොඳටම වැඩේට ඇති කියලා යනකොට අර වැරදීම බැරිවීම නොදැනෙන දේ ගැන පශ්චාත්තාපය අඩු වෙනකොට පැහැදිලිවම මේක ආශාජ පිළිබඳ වැඩිතරතුරු ලබන්න පටන් අරගෙන ඒ මාර්ගයේ ඉදිරියට ගමනක් යනවා මිසක් නොලැබිච්ච දේවල් ගැන පශ්චාත්තාප වීම අඩු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ගමන පටන් ගැනීමට පෙර සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළ යුතු බව අපහට උපදෙද්දී ඇත. මෙනෙහි කිරීම ක්‍රියාව මෙනෙහි කිරීම ක්‍රියාව කළ යුත්තේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඒ වතුර පිරූ බටයක වායු බූලක් එහා මෙහා ගෙනියනවාසේ එසේ නැතිනම් වයරයක මැද කම්බිය දිගේ විදුලිය එහා මෙහා ගෙනියන වාසේ සිත ශරීරයේ ඇතුළතින් කේදාන්තයේ සිට පාදාන්තයේ දක්වා ගෙන යෑමද ඔබ හන්දර නිරෝගී සුව පතමි. නෑ හිටගෙන ඉන්නකොට තමයි දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඇවිදින්මින් නෙවෙයි කියලා මෙනෙහි කරන්න දෙයක් නැහැ. දැන අහන්න කොහොමද මන් දන්නේ මම දැන් හිටගෙන ඉන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඒක තේරෙයි ඉඳගෙන ඉන්නකොට මට වැටෙන්නේ. මෙහෙමයි හිටගෙන ඉන්නකොට මෙහෙමයි. මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ සිටිමි සිටිමි සිටිමි කියන. ඒතර තමයි සිටිමි කියන අදහස් කරනවා ඉඳගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි, හිටගෙන කියන අදහස. ඉතින් මෙනේ කිරීම එච්චර අවශ්‍ය නැහැ. Tamanට වැටෙනවනම් කකුල් දෙකට සමසම බර වැටලා තියෙන හැටි. හිටගෙන හිටීමේ කාර්ය සිද්ධ වෙලා හමාරයි. Amen. ගෞරවනීය ස්වාමින් වහන්ස විතක්ක ਵਿਚාර නිසා මූල කර්මස්ථානයේ සිත තබා ගැනීම වරින් වර අපහසුයි. විශේෂයෙන්ම පරියංග භාවනාවේදී ඔබ වහන්සේගේ දේශනාවකදී YouTube වල තිබූ අමර විතක්කය අමර අවර අමර විතක්කය වගේ මම හිතන්නේ දීලා තියෙන්නේ. අමර විතක්කය ගැන පැහැදිලි කිරීමක් පැහැදිලි කිරීමක් මතකයේ ඇත. විතක්ක ਵਿਚාර වර්ග කීයක් තිබේද? සහ ඒවා ගැන යම් පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවම ලැබේවා තිරුවන් සරණයි. ඉතින් විතක්ක Tamanට බාධා කරනවා නම් ඒ විතක්ක පිළිබඳ උච්චර වර්ග හොයාවිදින්නේ. පටන් ගන්නෙ කසටනේ මේ විතක්කනේ සමහරට භාවනාවට බාධායි. ඉතින් තව තීත්‍ය අහනවා තව කරදර ගන්න තියෙන තැන කොහෙද? සුපර් මාකට් එකේ කොහෙද කක්ක පැකට් තියෙන්නේ? ඉතින් කක්ක පැකට් තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් අහනවා. ඉතින් මේ කරදර නම් මොකටෙයි? මේව කියන නිසා මට අහන්න විදියක් නැහැ මේ කියූප එක්කනාගේ මොකද්ද මේ අහන දෙමලේ කියලා. නෑ මොකද මම ඉස්සෙල්ලා පණිනවනේ මේ කියන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්න කියවන්නේ ඉස්සෙල්ලා. ඒ නිසා විතක්ක ਵਿਚාර තමයි ඉඳගෙන ඉන්න තැනට බාධාවක් නම් තව තව જાති කියලා දුන්නොත් තව තව බාධා වෙන එකනේ මට තේරෙන්නේ එච්චරයි. ඉතින් එහෙම අමතරව වෙන ඉලියමනේ මොකක් හරි බලාපොරොත්තු වෙනවනම් අනේ කරුණාකරලා කියන්න මම මේ ඉස්සරහට පෙන්නට මම සමාවිල්ලනවා. මේ කක්ක පැකට් කතා කරලා. මට කියන්නේ කක්ක පැකට් තමයි උඩට මං කියන්නේ. එහෙම නැත්නම් පස්සේ අපි ඔක් කියන්නේ යන් පස්සේ වෙලාව හමු නියන් තරහ නිමුත් නිවුනට පස්සේ මේ ඊගා ප්‍රශ්න ඉදිරිපත් කරමු මේ අම්මා කෙනෙක් මේක දුන්න මේ මේකේ අවසානයේ තියෙන මම ඔක්කොම කිව්වා මේ මම හිතන්නේ උපදෙස් දෙන්නව තියෙනවා වගේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ජනවාරි 9 විනාඩි 30 30ක් විතර භාවනා කරන විට ශරීරයේ ශරීරයට හුස්ම ගැනීමේ වේගයේ ක්‍රමයෙන් නැති වී ගොස් ආලෝකයක් පෙනෙන්නට පටන් ගත්තා. නිල් පාට ආලෝකයක් මැද තරුවක් දිස්ුණා. ටික වේලාවක් තිබුණා. ජනවාරි 10. ලානිල් එළිය මැද භවනා යෝගී බුදු පිළිමයක් පෙනුණා. ඒ ඈතට ඈතට ගොස් තරුවක් බවට කුඩා වී ඉහළ ආසිය නොපෙනී ගියා. මගේ සිතට ලොකු සතුටක් දැනුණා. ජනවාරි 11 විනාඩි 10ක් 25ක් අතර කාලයක් ගිය පසු ඒ තරුවේ විදිහටම මද දුරක් ගොස් නොපෙනී ගියා. ජනවාරි 12 භාවනා කරන විට ඇත් දෙක රිදෙන්න ගත්තා. අනිනෝ අනිනෝ වගේ දැනුණා. කකුලේ වේදනාවක් ආවා. පුරුදු රූපේ වෙනුවට කළු පාට, ගුරු පාට සත්තු දෙන්නෙකුගේ රූප දෙකක් දැක්කා. ජනවාරි 13 කිසිම දෙයක් දැක්කේ නැහැ. ඇස් දෙක වේදනාව, කකුල වේදනාව, සතුන්ගේ රූප ආදී නිසා හිතට දුකක් දැනෙනවා. නිතර නිතර ඇස් දෙකට අනිනවා අනිනවා නිසා අනිනවා අනිනවා අනිනවා කියලා මෙනෙහි කළ විට එම වේදනාව නැතුව ගිහින් නැවත ආවා. මම මටම මෛත්‍රී කරගත්තා. හැකිලීම් පිම්බීම් ශරීරයට හොඳට දැනිලා ඉබේම වගේ එය නැති වී යන ගතියක් දැනුණා. ආලෝකේ පේනට ගත් නිසා ඒ තුල හිත රඳවාගෙන සිටියා. ස්වාමින් වහන්සේ දෙසැම්බර් 22 23 24 25 දිනවල මේ වගේම භාවනාව කළා. පළමු වන දවසේ දීප්තිමත් ආලෝකයක් දුටුවා. දෙවන දිනේ ඒ ආලෝකය සෑහෙන වේලාවක් තිබිලා ඉහළ ආකාශයේ මුදුනට වේගෙන් නොපෙනී යන තුරුම ගියා. ඒ වෙලාවේ මගේ සිතට දැනුන සතුට කියන්න බෑ. ඒ සතුටත් සමග මගේ සිතත් කයෙන් පිටතට ඇදී ගියා. වගේ පාවෙන ගතියක් දැනුණා. ඉහළට ගියා. ඒ සතුට විඳ ගන්න බැරුව දෙකෙන් කඳුළු බිඳු දෙකක් ලොකුවට වගේ කඩා වැටුණා. මට දැනුණා. එවිටම තද සීතලක් සමග මාව ගැහෙන්න ගත්තා. මට මතක එපමණයි. ටික වේලාවකින් කවුද මගේ ඔළුව අතගාලා මාව සෙටියක් ළඟට එක්ක ගිහින් මට උණු වතුර බොන්න දුන්නා. පස්සේ මම ඇහුවේ ඇයි මොකද උනේ කියලා. එතකොට ඒ පුතා කිව්වා අම්මා බය වුණා නේද? ඕවා ගණන් ගන්න එපා. ඔහොම දේවල් වෙනවා කියලා. ඒ වෙලාවේ මම අඬලා තියෙනවා. නමුත් මට මතක නැහැ. ඉතින් ස්වාමින් වහන්සේ මට කියන්න අවශ්‍ය මගේ කතාව කවුරුත් අහන්න සූදානම් නැහැ. හැමතැනම මම මොකක් හරි බය වුණා තමයි කියලා කියන්නේ මේ සිද්ධිය කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මගේ හිතට වදයක් නිසා මේ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නේ. මේ සිදුවීම් රැවටීමක්ද කියලා දැනගන්න සතුටුයි. මට සමාවන සේක්වා කළ යුතු දේ මට පහදා දෙන්න ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් බුදුබව ලැබේවා. සාත් සාත් ඒ සඳහන් කරන ආලෝක වේවා ඉහළ යන එකක් වේවා ඇස්සනින වේලාව වේවා කොයි එක වුණත් ඒ ඔක්කොම ASCII Tamanට මූල කර්මස්ථානේ දැක ගන්න පුළුවන්ද කියලා බලන්න දන්නේ නැත්නම් ඔය කවුරු කවුරු කියන්නේ තහඬ වෙයි තෑහෙන කාලයක් කනගාටු වෙන්න වෙයි ඒ වෙලාවේ අහන්න තියෙන එකම දේ තමයි ඒ කලබලයක් සැකයක් සංඛාවක් ආපු වෙලාවක මට මගේ මූල කර්මත්තා නැත්නම් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්කම තියෙනවා නම් එච්චරයි සැක දුරු කරන තැන කෙලස් දුරු කරන තැන අසහන දුරු කරන තැන ආතතිය දුරු කරන තැන එචේ කොයි කලබලයක් තියෙනවා ওই කලබල වල කිසිම ගන්න දෙයක් නැහැ ඒ ඔක්කොම එන්නේ අර අරමුණේ හිත පවත්වන එක කඩලා දාන්න. නමුත් අරමුණ නොපෙනී ගියාට පස්සේ මේක එනවයි කිව්වොත් මේක ප්‍රශ්නයක් නේ. අරමුණ නැති වෙලානේ. නමුත් ඒක පිළිගන්න දේ තමයි මේ වගේ කලබලයක් වුණොත් අර නැති වෙච්ච අරමුණ ආයෙනවා. ඒකේ දී ඇති දත්තයක් කියලා හිතා ගන්න. ඒතකොට තමන්ට කරන්න තියෙන්නේ දැන් මම අඬනවාද කලබල වෙලාද ඇහැට උල්ලනිනවද මට මෛත්‍රී කර ගන්නවද උඩ යනවද කහ පාටද නිල් පාටද මේ කතා මොකකින්වත් වැඩක් නැහැ හිත අංජබදල් වුණොත් කලකොල වුණොත් ආය අර නැති වෙච්ච අරමුණ පෙනේ ආයසරයක් ඒකට හිත දාලා අර අසහනකාරී දේවල් මේ ආයත මේ විහෙත කර දේවල් අයින් වෙනකම්ම මූල කර්මත්තානේ ඉන්න. ඉන්නකොට තමයි තේරෙන පටන් ගන්නේ ආයසරයක් අර කලකොල වෙච්ච කෙනෙක් ආය නැවත ගෙදරට ඇවිල්ලා පාර හොයාගෙන ගෙදර ආවා වගේ තමයි තේරෙයි. තේරුණාට පස්සේ ආයෙ මුලක ඉඳලා අද පටන් ගත්ත කෙනෙක් වගේ භාවනා කරන යන එකයි තියෙන්නේ. ඉතින් මේ කතන්දර තමයි මෙවුවා. මූල කර්මස්ථානයේ අමතක කළොත් ඒව නිකන් කයි කතන්දර විතරයි. ඒව නිකන් බල්බල් හැලි විතරයි. ඒතර හැම කෙනාම ඇවිල්ලා උපදෙස් දෙන්න හදනවා. කාගවත් උපදේශයක් අපිට අවශ්‍ය නැහැ. ඉතී පාරෙන් පිටපැන්න නැත්තම් වෙන මූල කර්මස්ථානෙන් පිට මොනවා ආවත් බුදුහාමුදුරුවෝ පෙන්වත් දේවදත්ත පෙන්වත් එකයි. මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඔය 77 78 විතර මම කිසිම බුද්ධ ආගම හැකියාවක් තිබුණේ මට මං යනකොට මේ මහායාන බුද්ධ ආගම පොතක් සිංහලට දාලා ගල්ලච්චු අච්චු ගහලා පුස්තකාලේ අලුත් පොත් ලයිස්ට්‍රි තිබ්බා. මම ඉතින් මේක හිතගෙන කියෙව්වා. ඒකේ කියලා තියෙනවා උඹ යන මග බුදුන් දැක්කො පයින් දමා හෙලපන්. අපේ බුදුහාමුදුරු පින්නෝ බලයි නොයනික බොරුකාරී. උට ගහපන් මැරෙන්නම. නැතුව වඳින්න පටන් ගත්තොත් වඳින්නේ Tamange තකතිරුකමටනේ. නිවන දැක්කොත් අසුචි විඩක් වැසිකිළියක නොසෝදාහලා අසුචි විඩක්සේ සලකපන්. මොකද නිවන කියන්නේ ඔහොම එකක් නෙවෙයි. ඒ කියන්නේ ඇති දේ. ඉතින් ඌවට කතන්දර අහන්න යන්න එපා. තමන් අර සතිය පිහිටවන්න මුල් කරගත්ත මූල කර්මස්ථානට නැවත හිත දාන්න. දාලා බලන්න. මට කායින්වත් ඕනේ මම නැවත මගේ ඔරියන්ටේෂන් එක ගත නැහැ මම ඉන්නේ මෙතනයි කියලා දැනගන්න පුළුවන් වෙනවා නම් මේවා හොඳ දේවල්. එකක්වත් නරක දේවල් නෙමෙයි මේවා හොඳ දේ මොනවාද මේවා මගහරින්න දන්නවනේ. මේ හොඳ දේවල් හැබැයි මගහරින්න හොඳ දේවල්. බදා ගන්න හොඳ දේවල් මේ හැම එකක්ම ඉන්නේ අර සතිය මූල කර්මස්තනෙන් ගලවලා දාන්න කරන ප්‍රයෝගයක් මේ කරන්නේ. ආලෝකෙ පෙන්වත් එකයි අන්ධකාර පෙන්වත් එකයි. ඇහැ කැහුවත් එකයි, ඇහැ විවේක වුණත් එකයි. සතුටාවත් එකයි, කඳුළු ආවත් එකයි, ඇඬුවත් එකයි. ඔක්කොගෙම කරන්නේ අර නිකන් මූණ බලන් හිටියොත් අපි වතුර කඩක වතුරට ලංව හුස්ම බාර වැදුනොත් වතුරට මොකද වෙන්නේ? අරක හැලහැප්පෙනවනේ. ඒ වගේ මේකට ගලක් වටනොත් මොකද වෙන්නේ? හැලහැප් කරබනේ ඉන්න. ඉන්නකොට කැඩලා කැඩලා ගියාට ආයෙසර කරවන්න ඕන ආයෙ මතු වෙනවා. ඒ වගේ පොඩ්ඩක් බලන්න ඉඳලා තමන්ට මූල කර්මස්ථානට යන්න පුළුවන් ප්‍රශ්න වෙලා තියෙන්නේ බුදුන් දැක්කට පස්සේ හිතනවා ඒක හොඳයි ආලෝකය දැක්කට පස්සේ හිතනවා ඒක හොඳයි විවේකයක් කරනට පස්සේ ඒක හොඳයි එතකොට අපි පාරෙන් පිට පැටලා කියලා බව එයාලා පැත්තේ කතාවක් තියෙනවා මේ මිනිස්සයා මේ මේ නෝනට හොඳටම ආසයිනලු බබා හම්බෙන්නේ. හිටියලු හිටියලු හිටියලු ඒ බබා එළියට එන්නෙත් නැතුළු මම කිතුල් මල කපා ගන්නත් තියනලු. ඒ නිසා කොල්ලෙක් ළඟ තියලා ගියාලු කොල්ලා එළියට ආවොත් මම මම මලට මලට කපන තුන් කැත කපන්න ඕන හරිය තෙල් තෙලිජ වටනවා ගහේ නැගලා ඉන්නකොට කප කපා ඉනකොට පණිවිඩ කාර්යකවල ළමයි හම්බුනා කියලා දැන් මෙන්න දැන් පීවරමනින් දෙපයි එවනල්ලි වන ගන්න මෙයා කිතුල්ලත්ත පිට බැනගෙන බැනනකොට දේරි ගාලා දෙකන නටනලු බබා හම්බෙලානෝ තාත්තමලා ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පීවරමන්නේ කියලා අර පේන දේදී මතක නැහැ ඌට මේ කිතුල් ගහින්නේ කියලා දැන් ඒ වගේ අපි මේ කොහේ හරි කල් අනුවක් දීපුවාම මාරේ ඇවිල්ලා ඒක බුදුන්ද ධර්මයේද මොකද්ද කියලා බල බල ඉන්නකොට අර මම මේ බිම නෙවෙයි ඉන්නේ මම ඉන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි කියලා ඒක කාටවත් උදව් කරන්න බෑ. Taman දැනගන්න ඕනේ මේ හැම දෙනාම නානා රුදු වේසමවා මඟ අවුරන්නේ. ඒ නිසා සීනි බෝල කෑව ඇති. සතිය තියාගන්න. මේකේ තියෙන්නේ මේ සද්ධාහයෙන් මත්වීමක් තියෙන. එහෙම නැත්නම් සතුටෙන් මත් වීම. මත් වුණාට පස්සේ අර අහිංසක අර එතෙන්ට නිකන් උදව් කරපු සතිය අමතක වෙච්ච ගමන් ඊට පස්සේ කරකොල ඇතෑරිය වගේ තමයි ජල්සාතු නායකට නිඳ ගියා වගේ ගුණ ආපහු වෙනවා හිටපො දැන්න දවසක් නැස්සේ ඒ නිසා අනිත් දවසේ යනකොට ඉස්සර තියාන යන්න මම මේ අරමුණේ සතිය පැවැත්වීමේ කියන මේ සරලකම එහෙම නැත්නම් මේ සතිය ඔය සද්ධාව ආවත් මොනවාවත් ඔක්කොම ඉන්නේ මේ වෙලාවට බාධාවක් විදිහට මට ඒ බාධා වෙන්නේ මම මූල කර්මත්තානේ සතිය පැවැත්වීමෙන් ඒ ඒ මූල කමඨාන සුද්ධ වෙලා තියෙනවා නම් කියලා අනිත් දවසේ මේක කරගෙන යන්න. ඒතකොට තමයි තේරෙයි. කවුරුවක්වත් නැහැ. අපි අපි අම්මලා වුණාට තාත්තලා වුණාට මොකා වුණත් ඔය වැඩේට අපිට උදව් කරන්න කවුරුවක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේත් පැහැදිලිවම කියන මට උදව් කරන්න බෑ කියලා. අනික් කොයි සාස්තුන් වහන්සේලා වගේ බුදුජානනාන්තේ අපිට කියන්නේ ගලවලා දෙන්නම් කියලා. එහෙම ගලවන්න බෑ. ඒ තමන් දැනගෙන යන්න ඕනේ සරල භාවයේ තියාගෙන යන්න. ඒ නිසා දුර ගමනක් ගිහිලා තියෙනවා. ඊටු ටිකත් හරියට කරන්න නම් ඒ වගේ කලකොල වෙනකොට නැවත මූල කර්මස්ථානයේ සතිය පිහිටවීමෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පිහිටවීමේ පාර නැවත සකස් කළ දෙන්න කියලා අපි ඉදිරිගා ප්‍රශ්නට යමු. ප්‍රශ්නය. හොඳයි අපිට තියෙනවා තව විනාඩි 40ක් විතර ඉතුරුලා. අවසරයි ස්වාමීන් වහන්ස අවසරයි ස්වාමීන් වහන්ස පහුගිය දවස් ටිකේම හුස්ම තුනී වෙලා නැති වෙලා යනකොට නැවත ඇස්සරලා ඇඟ හදලා හිටන් ආයම සරයක් ඒක කළා ඔබ වහන්සේ කීප සරයක් වන මේක හොද හොද මඩේ දානවා කියලා ඒ හින්දා ඊයේ ඉඳලා උඟ වෙලාවක් ඉන්න පුරුදු වුණා ඊයේ විනාඩි 40ක් විතර එහෙම හිටියා. එතකොට දැන් හුස්ම දැනෙන්නේ නැති හින්දා මම උත්සාහ කළා නහය අගට අවධානය තියාගෙන ඉන්න හුස්ම ආවේ නැතා වුණත්. ඉතින් කිසිම ආලෝකවත් කිසිම වෙනසක් උන්නේ ඈතින් කෙනෙක් කහින සද්ද දොරක් ඇරෙන සද්ද එහෙම ආවා ඒවට මුකුත් බාධාවක් උනේත් නැහැ ඒවා තේරුණා මේකයි කියන එක සිතුවිලිත් ආවා ඒ වුණාට වෙන්ද වගේ කරන්න තියෙන දේවල් plan කරන දේවල් වෙච්ච දේවලුත් නෙමෙයි. ඒවෙන් බාධාවක් උනේත් නෑ. ඉතින් දැන් එච්චර ගොඩක් වෙලා ඉඳියට පස්සේ දැන් පැයකුත් ඉවර වෙන්න යනවා කියලා හිතාගෙන ඇසරියම තව විනාඩි 10ක් විතර තිබුණා. ආයේ ඉක්මනටම වහගත්තාම හුස්ම දෙක තුනක් යද්දිම ආයේ සංසිඳිලා අර ගානටමත් එන්න පුළුවන් වුණා. ඉතින් ඒකේ දිගට කරගෙන යන්නේ කොහොමද කියන එකයි ඔතේ උතන එක පියවරක් ඉස්සරහින් තියලා තියෙනවා ආපහු හයියෙන් හුස්ම ගන්න යන්න එපා සැක කරන්න එපා ඕම සම්පත් වෙන්න කියලා. ඒක මේ විමුක්ඛ කතාවේදී සාරිපුත්‍ර ස්වාමීන් කියනවා අජත්තං අරූප සංඤී බහිද්ධා රූපම් පස්සති කියලා. ඇතුළත බලපු රූපේ නැහැ. නමුත් ඈත පේනවා සද්ද වගේක් තියෙනවා වේදනාවක් වගේක් තියෙනවා හිතිලි වගේක් තියෙනවා. නමුත් Taman දන්නවා ඒව බාධා කරන්නේ බලාගෙන ගියාට මොන්නක් නැහැ. මෙන්න මේ தত্ত্বය ලොකු ජයග්‍රහණයක් කියලා වෙන දෙයක් වෙන්න ඇරලා Taman කිසිම චේතනාවක් පහළ කරන්නේ නැතුව Taman කිසිම සංස්කරණයක් කරන්නේ නැතුව මේක දෙස බලාන ඉන්න බැරි සක්කාය දිටියට තමයි. සක්කාය දිටියට මොනව හරි කරන්න අහනවා දැන්. මාන්නේ මොනව හරි කරන්න අහනවා. තණ්හාව මොනව හරි කරන්න හදනවා. ඒගොල්ලෝ ඔලෝ උස්සන්න හදනවා. දැන් Tamanට තියෙන්නේ නෑ ඒව එකටවත් ආරාධනා කරන්නත් එපා. ඒගොල්ලන්ට ආහාර නැති කරලා තියෙන අපි දැන්. පොහොර නැති කරලා තියෙන. දුර්වල වෙලා තියෙන. ඉතින් ඒකට ඒගොල්ලෝ ඒ නිසා ගොඩ දාපු මාළු වගේ දඟල දඟල ඉන්නේ. සක්කාය දිට්ඨියත් කලබල වෙනවා. මාන්නෙත් කලබල වෙනවා. තණ්හාවත් කලබල වෙනවා. ඉතින් මේකනේ බුදුහාමරණ කරන්න ඕනේ. ඉතින් මට කරන්න තියෙන්නේ ආයෙ උඩගෙඩි දෙන්න එපා. නගින බයින් මේ පයින්රි උන්ට හිමම් බඳින්න යන්න එපා. බලාගෙන ඉන්න මෙහෙම තියාගෙන ඉන්නකොට මේගොල්ලෝ මොන දහං ගැටේද දාන්නේ කියලා. කරන්න තියෙන ඔක්කොම ෂටකම් කරනවා. කරන්න තියෙන ඔක්කොම මායාව වැඩ කරනවා. කරන්න තියෙන ඔක්කොම වංචනික ධර්ම කරන්න පටන් ගන්නවා. ඒකට තියෙනවා මේ කට්ටියට ඉඩ දුන්නොත් නටන්න මිච්ඡර අමාරුවෙන් හදාගත්ත මේ විවේකේ කාබාසිනිය කරනවා. ඉතින් මේගොල්ලෝ දැනගත්තට පස්සේ මෙහෙමයි මේ නටන නැටිල්ල දන්නේ නැති වෙලාව කොච්චර අපිට කරදර කරනවද? තණ්හා මාන දිට්ඨි කියන තුන අපි මේ ලෝකේ ජයග්‍රහණ ලැබනකොට ලාභ සම්මාන සත්කාර සිලෝක සම්මාන ලැබනකොට ගොජ්ජ දානවා මොන්න ಜಾති සැලසුම් හදනවා ඒ නිසා බුදුජානන්සේ චේතනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේ යංච චේතේති පකප්පේති චින්තනය කරනවා කියලා. ඒ තුන තියෙන තාක්කල් විඥානේ කොහොම හරි ওই තුන එකක් අල්ලගෙන ගොඩ ගැටි ගහගන්න හදනවා. ඒක නිසා දැනගෙන චේතනා කරන්න එපයි කියන වෙලාවේ. කල්පනා කරන්නවත් එපා. අනුසේිත. ඊට පස්සේ අනුසේ ධර්ම විතරක් ඊට පස්සේ අර විඥාණයට උදව් කරනවා. අනුසේ ධර්ම කියන්නේ පරණ පුරුදු අපේ. ඇබ්බැහි. එහෙම නැත්නම් කර්ම ශක්තිය. ඒතර අපිට තේරෙනවා දැන් මම ගියා මම යමනවත් නොකිරුවාට විඥාණය අර ණයට දීපු වගේ පොලියෙන් හරි ජීවත් වෙන්න හදන හැටි. ඒක හොඳයි. එතකොට අපි දන්නවනේ අපිට ගෙවන්න තියෙන ණය ඕටි ගිව්වේ නැත්නම් අපි ලබන ආත්මිකට යන්නේ. දැන් මේ වගේ වෙනවා. ඒ නිසා බලන්න ඉන්නවා මේ වෙලාවට මාව නැගිට්ටුලා ගෙනියන්න හදන හැටි, සලුවක සාදාලා ඵලයන් කියන හැටි. මේ දෙන්න තියෙන සැප දුන්නට පස්සේ කුඩල්ලා කොට්ටේ උඩ තිබ්බගේ ඉන්න බෑ. දැන් ඒ දුක දෙන්නේ අල්ලව ගෙදර මනුස්සයා හුණියම් කරලා නෙවෙයිනේ. දෙයයන් ආත කෙනෙක් නෙවෙයිනේ තමන්ගේම තකතිරුකමනේ. මටම මේ නිකන් ඉන්න බැරි ගායනේ තියෙන්නේ මෙතන ලැබිච්ච විවේකයේ විඳ ගන්න බැරිකමනේ තියෙන්නේ. ඕක පෙන්නලම දෙන්න ඕන විඥාණයට ඔබ මේ නටන්නේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නනේ. පෑදීදියට බොර දාන්නනේ. ඒ නිසා කරබන ඉන්න එක තියෙන පෑදීදියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා පරණ කවියක් තියෙන්නේ. බොර දාන්න එපා. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒ මොනවා හරි කරන්න දඟලන මනුස්සයර කිසිම පෞරුෂත්වයක් පිටකොන්දක් ආත්මයක් සදාචාරයක් නෑ. ඒ තව කෙනෙක්ව මනින්න යන්න එපා. ඒක හරිම භයානකයි. නමුත් Taman තේරුම් අරගන්න විවේකයක් කරන් දුන්නාට පස්සේ ඒක කක් හදාගන්න හැටි, ඒක ඒක ව්‍යාකූල කරගන්න හැටි, ආකූල කරගන්න හැටි, එහෙම නැත්නම් බොර කරගන්න හැටි මේක. එනිසා මෙතෙන්ට යනකම් බොර නැති තත්ත්වයට ගියාට බුදුන්ට පිං සිද්ධ වේවා. ඊට පස්සේ බොර කරන්නේ මගේ තකතිරුකම, මගේ තණ්හාව. එයා වැඩ කරන හැටි පෙන්වන්නද කිසිම උඩගෙඩි ජීමක් නැතුව ඉනිමම් බැඳීමක් නැතුව මෙයා කරන හැටි බලන්න මෙයා ඉන්නේ හරියට අපිට හිතසුව සලසන් දෙන්නා වගේ. එහෙම නැත්නම් ආදරෙන් නිකන් නොමිලේ පෙරක දෝරුකම් උදව් කරන්න හදන රජයෙන් පනවන ලද නීතිඥයෙක් වගේ වගේ තමයි එන්නේ. නිකන් උදව් කරන්න එන්නේ. නිකන් මේ නොමිලේ ඔපිනියන් දෙන්න කියන්නේ නැහැ බය වෙන්න එපා. නඩුව දිනනවා අපි වකොඩ වාඩි වෙලා ඉන්න. ඔපිනියන් ඕනේ නැහැ කරපණ හිටපන් කියලා. ඒලාට කරන්න තියෙන එකයි මොකද්ද නිකං හිටපන්. සුම්මයිරි. ඒක තමයි බැරි අපිට. තේරුණා වගේ නිකන් ඔලු හොල්ලන්නේ. මොකද කියන්නේ? තේරුණා. කියමු බලන්න තේරිච්ච එක ওই භාෂාවෙන්, ওই ওই වචනේ මොකද්ද තේරුනේ කියලා. ඒ මුකුත් නැති අවස්ථාවේ ඒකට මුකුත් නෑ නෙවෙයි මෙතන කියන්නේ තමන්ගේ අරමුණ පේන්නේ නමුත් බාහිරේ මොන මොනවද වගේ කොල්මන් තියෙනවා අජත්තං අරූප සංඤී බහිද්ධා රූපම් පස්සති කියලා වගේ මේවට දාලා තියෙන වචන බලන පුදුරජානසී කොච්චර සියුම්මටද මේක තෝරාගෙන තියෙන්නේ තමන් අරගෙන ගිය ගමනේ ගමන කෙලවරයි අරමුණ ඉවරයි හැබැයි තාම බාහිරේ නිකන් අරුණ නගිනකොට වගේ හොල්මන් වගේක් තියෙනවා ඉතින් මම දැන් මොකද කරන්න ඕනේ කියලා දන්නේ නෑ දැන් කියන්නේ මේක ලොකු ජයග්‍රහණයක්. හරි. ඒ தත්ත්වය ගැන මොකක්ද අපි හිතෙන් දාපුවා මොකද්ද කරන්නේ? ඒවා ගැන ගැටෙන්නවත් සාදර වෙන්නවත් යන්නේ නැතුව තමන් ඉන්න තත්වේ ඉන්න පුළුවන්කම තියාගෙන යන්න ඕනේ. ඔය බලන්න එතකොට ඒ වගේ තියෙන වංචනික ගතිය. ඒක අපි නැගිටලා දාන හැටි. අරක කරපම් මේක කරපම් කියලා ඔපිනියන් දෙන හැටි ඒක හොඳටම දකින්න ඕනේ, ලේ පිට දකින්න ඕනේ. මේ කවුරුවත් අපිට කරන වරදක්වත් මොකක්වත් නේ තන්නේ කර අවිද්‍යාව විතරමයි තියෙන්නේ. දෙවියෝ අදහන කෙනෙක් නම් කියයි දේව කෝපයක් ඇවිල්ලා කියලා. UMP කාර්යයක් නම් කියයි අල්ලවගෙද ශ්‍රී ලංකා කාර්යය කරපු වැඩේ මේ කියලා. එතෙන් කවුරු හුණියම් කරලා එදි නානා ප්‍රගේවල් ඔක්කොම ඉන්නේ ආත්ම සංඥාවේනේ. කිසිම ආත්ම සංඥාවක් නැහැ. ඔබේ තක తీරුකමට විවිකේ දුන්නට විවිකේ බුද්ධි විඳින්න බෑ. කුඩල කොට්ලේ උඩ ඇටි බට හිටින්නේ නැහැ. ගෙම්බල ආහාරට ගත්තට ලාහට දාන්න ඉස්සලා ගෙම්බ පණිනවා. ඉති විමුක්තිය හෙව්වට දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඊගාට මොකද්ද කරන්න කියලා අහනවා. එතන මොකද්ද විමුක්තියට හම්බෙන්න නම්බුව? විමුක්තියක් දුන්නට පස්සේ දැන් එක ගෑණියක් දුන්නාට පස්සේ ඒ ගෑණියන් හොට ඊගාව ගෑණි කවද්ද හම්බෙන්නේ කියලා මොකද වෙන්නේ? ඒක දිගටම ඉnde ඉnde තමයි තේරෙන්නේ ඒකේ ඉන්න බැරි ගතිය මොකද්ද කොකිත වෙන ගතියක් තියෙනවා මොකද ඒවට කෙලස් කියලා කියනවා කෙලසෙන ගතියක් තියෙනවා හැබැයි නැගිටට පස්සේ ඒ මොකට නැගිටද කියලා දන්නේ නැගිටින්න හේතුව මොකක්වත් නැතිකම කෙලස් නැතිකම ඉතින් විමුක්තිකාමියෙක් නම් එහෙම ලැබෙන විවේකයට එහෙම අව탁සේරු කරන්නේ නැහැ අපි අපිට එහෙම ඕනකම නැහැ නේ. නමුත් කවුද මේ මාව නැගිටවල දාන්නේ ඉඳගෙන ඉන්න ආසනේ? කොහොමද මේ සලුව දාලා ගලවලා විශ් කළා දාන්නේ? අපි මෙහෙම අවස්ථා ලක්ෂ කෝටි ගණක් කොච්චර පහු කරලාද? අපි ලැබෙන අවස්ථාව පාවිච්චිට ගන්න නැතුව අපි එකලියවලා කියන වෙල කවුරුර කැස්සා එක්ක වැස්සා එක්ක වැස්සෙක් ඇහුවා මොන්නව හරි බාහිරයක් හොයාගෙන උණ්ඩ ආත්ම සංඥාවක් දීලා ඌට වැරද්දපටවලා අර තියෙන අවස්ථාව පයින්නවා. ඒක කමන්නේ නැවතත් යන්න. නැවතත් ගිහලා මං අනිත් දවසේ ඔපිනියන් වලට අහුවෙන්නේ නැහැ. පෑදීජියට බොරදිය දාගන්නේ නැහැ. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න බලාන ඉන්නවා මේ වගේ වෙලාවකදී නොසැලී ඉන්න එහාට මෙහාට වෙන්නේ නැතුව පහන් දැල්ල උඩටම පත්තු වෙන්න මොනවද කරන්න නෝකුත් නොකර ඉන්න එක තමයි තියෙන්නේ ඒකට කියනවා සබ්බ පාපස්සා කරණම් කිය. සිළු පාපයෙන් වළකින්න පාපේ වෙන්නේ මෙතන චේතනා ප්‍රකල්පනා. ඒ දෙක නැති වෙනකොට තමයි අපිට දැනගන්න පුළුවන් අනුසය මොනවද යට තියෙන්නේ කියලා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. කෙලස ගන්නතෝ පවත්තන්න බැරි අපි මේ කය හිත දෙක වචනේ කියන එකත් එක්ක තැම්පත් කරන්න නෙවෙයිනේ සංසාරේ පුරුදුනේ නටවන්නනේ. Taman නටන ගමන් අනුන් නටවන්නනේ. ඉතින් මේකේ උච්චර වේගෙන් යන්නේකෝ එකපාරට බ්‍රේක් අහන්නේ නෑනේ. ස්කිඩ් කරනවනේ කමක් නෑ. මේ ඒ කරන්න කරන්න බ්‍රේක් මේ වේගය කැඩෙනවා. දවසක පුළුවන් ඒ කරවබනේ ඒකට ධර්මයේ කරලා දෙයි තුරු ටික. ඒක තමයි අපි ඔය ධර්ම සාකච්ඡාවේ මේ දේශනාවේ කරන්නේ. ඊට පස්සේ යා ඒ උපේක්ෂාවෙන් කිසිම රූපයක් නැති බාහිර එකකමුත් කොකිත වෙන්නේ නැහැ ඇතුලෙන් කොකිත වෙන්නේත් නැහැ කෙලසෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඌටත් වඩා ගැඹුරකට ගෙනියනවා ඒ ගෙනිය යාම සිද්ධ වෙන්නේ අකිරියෙන් ක්‍රියා කිරීමෙන් නෙවෙයි හඬ පාලකයාටම හඬ හදා ගන්න බැරුව ප්‍රශ්න අහන. පරියන්කේ තුපාර කරා ඒ පරියන්කේදී දැන් අපි සති මාත්‍ර මාත්‍ර දුරු කරන්නේ ඇස්සේ මුල් දවස් එකේ අමු කම්මැලි වතුර කම්මැලි ඒක තේරෙන බතර හැමතිස්සම ආනාපානේ හරි මම මෙතන කියන මොන ගාමස්ථානෙට යන්නේ නැහැ නිසා ඒකෙන් අර සිහිය කියන එක පුළුල්ව තියාගන්න තියෙන ස්වභාවය ආවා. දැන් අද එහෙම සිහිය තියෙනවා. මම මෙතන නානපානේ පේනවා. බාහිර ඒවත් ඇහෙනවා. ඒ ප්‍රශ්නයක් නෑ. බාහිර සද්ද ඇහෙනවට ඒ ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. ඒ සතිමත් ස්වභාවය එහෙම තියෙනවා. අද ඊට පස්සේ මට තේරුණා ඒ සමාධියකට වෙනවා. සමාධිය වෙනවා ප්‍රීතිය වෙනවා ඒ වෙනත් සතිය තියෙනවා සමහරක් වෙලාවට සමාධියක් නැහැ නේ අමු අමුන් ඉන්නවා වගේ එහෙමත් වෙනවා දැන් ඒ සිහියේ ඉන්නකොට හැබැයි ටිකක් කලින්ට වඩා කම්මැලි ඒ වුණාට ඒත් අර කලින් වෙනම කම්මැලි මම පළවෙනි දවස් ටිකේ දැන් දැන් හැබැයි ටිකක් කම්මැලි වැඩි මේ ගන්න බට් අර ඒතර තියෙන අර ඒ මොනවත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒකාකාරී ගතිය නිසා මේ කම්මැලි ගතිය පස්සෙන් පස්සෙන් කියනවා. ඒක හරි වයි වයි ජවෙක් කියන ස්වභාවය කියන එක තියෙනවා බට මේ පැත්තෙන් අර මුකුත් වෙන්නේ නැහැ නේ වගේ අර අර ඒකාකාරී ගතිය නිසා අර කම්මැලි ගතියට අයිමත් ටික ටික ටික එන ස්වභාවයක් තියෙනවා. මට සංකම් සාමාන්‍ය මේකට උත්තර කිව්වා මේක දැනගෙන ආයිමත් එතනට යන්න දැනගෙනම යනවා නම් ඒ දැන් ඒක තමයි එතන තියෙන්නේ ඒ මේ එහෙම යන්න යන්න ඒක එහෙම තමයි ඒ ටීචර්ස් එක්ක එතන එහෙම කරන්නේ දැනගෙන යන්නේ um, එතකොට මේ දැන් දැනගෙන දැනගෙන ගියා වුණත් ඒ කම්මැලි ගතිය එහෙම එහෙම ඇවිල්ලා um, අර අඩ නින්ද වගේ ස්වභාවයකට එනවා කියන එක මට මට මේ තුන්වෙනි එකේ එහෙම කරනවා මට තේරෙනවා නිදිත් නැහැ මේවත් නැහැ ඒ එතනත් තේරෙනවා සිහිය මේ අර සමහක් වෙලාවට කැඩනවා වගේ කියලා තේරෙනවා සමහක් වෙලාවට අයිමත් ගැසිලා අයිමත් එනවා අයිමත් මේ ඉන්න විදියට දැනගෙන යනවා කියන්නේ ඔන්න ඔය අපි දන්නවා මෙන්න මේ தත්ත්වයට වැටෙනවා කියන එක ඒ தත්ත්වයට ලෑස්ති වෙලා මනස ලෑස්ති වෙලා යන කියන එක නේද සන්වහන්සේ අදහස් කරන්නේ. ඔය ඉතින් දැනගෙන ගියාම වාසියක් තියෙනවා ඒ දැනෙන තද පාළුව තමයි අපි අවබෝධ කරගන්න හදන පරම ආර්ය දුක්ඛ සත්‍යයේ පෙර නිමිත්ත. මේ තමයි දුක කියලා කියන්නේ. ඉතින් අපි ඒකට විවිධ හේතු හොයනවානේ එළියේ එනකොට සල්ලි නැති නිසා වෙන්නේ නැති රස්සාවක් නැති නිසා වෙන්නේ නැති নানা ප්‍රකාරයෙන් දැන් මේක පේනවනේ මේක දී ඇති මූලික தත්වයක් මේක. දැන් මේක තියෙනවා. හැබැයි තාම අපි මොනවත් කරලා නැහනේ. තාම අපි ඒක මේකට ලෑස්තිලා කියන කියපුවාන් පස්සේ කවදා හරි හිතන්න ඒ ලැබෙන හුදේකලා ඒ පාළුව හුදේකලාවක් කරගෙන සතුටක් වෙන්න පුළුවන් නම් අපි සදා සතුටිනේ. මේ ලැබෙන පාළුව තමයි ආර්ය දුක්ඛ සත්‍යයේ පළවෙනි පෙර නිමිත්ත. නැත්තම් ඊර නගින්න ඉස්සලා එන අරුණ. ඉතින් අන යන තැන පාළුවේනේ. එන ගහච්ච සොම් පිටණයක් වගේ නෙමේ ලෝකේ. ඉතින් ඒක දකින්න උනේ දැන් මම දුක්ඛ සත්‍යයත් එක්ක ඉන්නේ. මං මං ඉන්නේ මේ සතියත් එක්ක. මේක අහම්බයක් නෙවෙයිනේ. උපේපදයක් නේ. මේ කවදාකවත් අහම්බයක් නෙවෙයි. එතන මේකට තමයි ආර්යයන් වහන්සේලා සැප කියන්නේ. මේකට තමයි ආර්යයන් වහන්සේලා හුදකලාව කියන්නේ. මේක තමයි ආර්යයන් වහන්සේලා සම්පත්‍ති කර තත්වය කියන්නේ. මේක කාටවත් මගෙන් අයින් කරන්න බෑනේ. මේකට අපේ ලෝක සංස්කරණයකට කියන්නේ සාසන සම්පත්තිය. පුළුවන් තරම් හුදේකලා වෙන්න හුදේකලා වෙලා Tamande මේ පාළුව දැනනකොට දැනගන්න දිග ගමනක් ගිහිල්ලයි මම දැන් ඉන්නේ මේන් එහාට ගිය ගමන් කෙලේශයක් ඊට පස්සේ කර්ම රැස් වෙනවා මේකේ කර්ම රැස් වෙන්නේ නැත්නම් මේ කම්මැලි පුළුවන් තරම් ඔක නඩත්තු කරපන් ওই සමතුලිතතාවේ කඩා ගන්න නහසකුත් දෙයක් රූප තියෙනවා සද්ද තියෙනවා ගන්ධ තියෙනවා රස තියෙනවා පොට්ටබ්බ තියෙනවා අපේ හැකියාවල් තියෙනවා අපේ නව නිර්මාණ තියෙනවා අපේ දක්ෂකම් තියෙනවා අපේ ප්‍රගතිය තියෙනවා ඒ සේරම කක්ක වෙනවනේ මේකට සතුටෙන් පුරුදු වෙච්ච දවසේ මේක කාට හරි දුන්නොත් ගණීද කීයකට හරි විකුණන අමාරුයි. අමාරුයි පොළට ගිහිල්ලා දාන්න මොකෙක්වත් ගන්න බෞද්ධයෝ පලාතකට ඉන්නේ නැහැ. බෞද්ධයෝ භාවනා කරන්නේ දුක නැතිකරන්න. ඒ නිසා මේගොල්ලෝ කියන්නේ භාවනා කරන්න කරන්න මේ මල හොන්තුව මේ ඔළුවේ කණේම හපු කිනි තුල්ලෙක් වගේ. ඉතින් බුදුරජාණන් කියන්නේ මිනිස්සු ඔකට සතුටු වෙන. ඔබ ඔකට සතුට වෙන කලාව දන්නවා ඔබ සදා සතුටෙනේ ඉන්නේ. මොකද හැමදේම විනාශ වෙන ලෝකයක් මේක. නිතරම බලාපොරොත්තු සුන් වෙන ලෝකයක්. ඉතින් බලාපොරොත්තු සුන් වීම පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන එක කවදාවත් බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ. You pass away appointment with the disappointment. Mm. So there won't be any disappointment. ඒක සම්වංශ මේ කලින් දවසක හැබැයි මමත් බැලුවා දැන් Um, ආනාපානය කියන එක ගෙවෙනවා. අට මයික්‍රෝ ලෙවල් හරි. මැක්‍රෝ ලෙවලෙත් ඔක තමයි වෙන්නේ ඇත්තටම කියලා. දැන් මේ වෙලාවේ ඉන්නකොට මේ ආනාපානය කියලා නමක් දාගත්තට වෙන කෙනෙක් පිම්බීම හැකිලිම කියාවි. තව කෙනෙක් ප්‍රාණයාම කියාවි. එක එකන එක එක නම් දානවා. ඕක උඹේ නෙවෙයි. උඹට අයිති ගන්නෑ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන එක. ඕක බලලා බලපන්. ඕක තියෙනකොට නෙවෙයි නැති වෙනකොට බැලුවත් මේ පුරාවට තියෙන මුස්පෙන්තුවක් තියෙනවා මේ සංසාරේ. පුරාවට තියෙන කම්මැලිකමක් තියෙනවා මේ සංසාරේ. පුරාවට තියෙන මේ බලාපොරොත්තු සුන්ගෙච්ච ගතියක් තියෙන සංසාරේ ආයේ එන්න එපා මෝලා. ඵලයන් ඉතින් කාටවත් කිව්වට ඉතින් ඒගොල්ලෝ කියන්නේ මේට වැඩි හොඳයි දිවි ලෝකේ ගියාන. ළමන දැරේ ඕස්ට්‍රේලියාවේ ඉපදුනා නම් වීසා ප්‍රශ්නකුත් නැහැ. ඊට වැඩිය හොඳයි ලේසියෙන්ම ස්විස්තරලන්තේ හරි ජපානයේ හරි ඉපදිනවා නම් සෑහෙන ඩෝල් එක හම්බ වෙනවා. ඉතින් මේ මෝගේ වාහෙලා මේ අපිට දාන ලනු ඔක්කොම ලෝකෙම කියද්දි බුදුහාමුදුරුවෝ පත්තාක යෝධයෙක් වගේ කිලින්ම කතා කරලා කියනවානේ මේක සදා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මුළු ලෝකෙම හිටලා තියෙන දුකේ අපි ඒ රහස පිළිගන්න කැමති නැතුව අපි මේ එහෙම මේ වෙට්ටු දාලා යන්න හදනවා මොන වෙට්ටුද ඕක බාරගත්ත දවසේ පෙනේවි අපි හිතනට විශාල පිසක් ඕක බාර අරගෙන ඒකම ආහාරයක් කරගෙන ජීවත් වෙනවා ඒගොල්ලන්ට ප්‍රේමේ මාගේ ආහාරේ බාධාවන් පිරි ලෝකයේ කියලා ප්‍රේමේම ආහාර කරගෙන ඉන්නවා. ওই පෞගේ දවස්වල මට මතකයි මේ ප්‍රේමේ මාගේ ආහාරය කියලා සින්දු කියන කියලා ජෝතිපාලගේ ආල් පොත කැපුවලු. කූපන් පොත අයින් කරලා ඉතින් ප්‍රේමේ කාලා ඉන්නවනේ හිටපන් කියලා. ඉතින් වගේ අපිටත් බාහිර කූපන් පොත් පත්තු සීතු කපලා දානවා. ඉතින් එච්චරයි. හැම තැනම බලන්න හැම කෙනා ළඟම තියෙන දුක් ගැනවිල්ලක් නේ. ඒ දුක් ගැනවිල්ල සතුටට කාරණා නැත්නම් මේ දුක් ගැනවිල්ල කියන්නේ දුක්ඛ සත්‍යයේ පෙරනිමිත්තක් කියලා. පුබ්බංගමක් කියලා එක එක්කත් පිළිගන්න කැමති නෑනේ කොච්චර බෞද්ධ වුණත්. ඒක සතියේදී පේනවනේ සැප ආවත් දුක ආවත් කක්කා. මේ දුක ආපු වෙලාවට දැනෙන හුදකලාව දැන පිරිච්ච ගතිය, දැන ප්‍රීතිය නැත්නම් අපි කියන සාමය කියලා. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් අඩුම වයස කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ දැන්. තාමත් පොඩි වයසේ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් දෙමාපියෝ දෙන්නේ නැහැ. දෙමාපිය කියන ඕක තේරුම් ගත්තොත් උඹ ඉගෙන ගන්න එක්කුත් නැහැ, දොස්තර කෙනෙක් කෙනෙකුත් නැහැ. උඹේ දොස්තර කරන්න තියෙනවා. ඒ නිසා දොස්තර කෙනෙක් වෙනවා. ඕවා ඉගෙන ගත්තොත් පොඩියෝ ඉගෙන ගන්න මොකද පොඩියෝ කොහොමඩක්වත් උතන තමයි ඉන්නේ. උණ්ඩ පේනවනේ දෙමව්පිය පිස්සු කෙලින හැටි. ගුරුවරු පිස්සු කෙලින හැටි. උගල හිතනවා පොඩියොන්ට ඇහ කන නැහැ කියලා. උගල හෙළුවෙන් ඉන්නේ. පොඩියොන් දිහා බලනකොට උන් උන් සදා සෝමියේ ජීවත් වෙන්නේ අපු ගිහිලව පුණිලයකට දාක් කරලා ඉවරලාට පුංචි එකට රින්ගන්න හදනවා වගේ දඟලනකොට ඒ ඉතින් ඌ වෛර කරනවා. වෙන මොනෝ කරන්නේ? මං කියන්නේ උගන්නන එක නතර කරන්න කියලා. මම කියන්නේ මේකත් පොඩ්ඩක් උගන්වලා තියන්න. ඔය සැප තියෙන්නේ මේ එන වෙහෙස අපි හොයන පළම ආර්ය දුක්ඛ සත්‍ය කියන එක ඒකේ පෙරනිමිත්ත කියලා තේරුම් ගත්තනම් බලන්න අපි කී ලක්ෂ වාරයක් මේකට පයින් ගහලා තියනවාද කියලා. කී ලක්ෂ කෝටි වාරයක් මුහුණට කියලා ගහලා තියනවාද කියලා. කී ලක්ෂ කෝටි වාරයක් කෙනෙකුට උණු වතුර ගහලා තියනවාද කියලා මේකට. මොකද අපිට හිතනවා මේ මොකක් හරි ප්‍රොලාවකින් ක්‍රමයකින් මේක මඟ අරින්න පුළුවන් කියලා බුදුහාමුදුරු කියනවා පිස්සුද බං. වතුරේ තෙත ගතිය නැති කරන්න පුළුවන්. වතුර කියන්නේ තෙත ගතිය තෝක බාහිර ගනින්. වතුර බාහිර ගත්තා නම් තෙත ගතිය බාහිර ගනින්. සංසාරේ බාහිර ගත්තා නම් ඔය මුස්පේන්තුව තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන්නේ. ඔය මොන නාඩ ගන්න නැතුවත්, ටෙලි ඩ්‍රාමා බැලුවත්, වට්ටක නැටුම් ලැබුවත්, කොටසු නැටුම් නැතුවත්, උඩරට නැටුම් නැතුවත්, බ්‍රේක් ඩාන්ස් දැම්මත් ඕක තියෙනවා. මොකද හිතෙන්නේ? ඒක ඇත්තටම එනරසානන්ස මට මෙහෙම තන ගෙවෙනවනේ මොනවා වුණත් හැමදේම ඕක වුණත් ඕක වුණත් ගෙවෙනවා. ඕක ඕක ඕක තියෙන එකක් නන් නෙමෙයි කියන එක. ඉතින් මම බැලුවේ ගෙවන පැත්තට හිත තියන්න පුළුවන් නම් හිත සතුට වෙන්න පුළුවන් නම් ගෙවන පැත්තට ඒක කොච්චර දෙයක්ද කියන එක. දැන් අපි හැම වෙලේම ඒ කම්මැලිකම එන්නේ ගෙවීම දකින්නකොට විතරයි. විතරයි. අපි මොනම දෙයක් හරි දරුවෝ මැරනවා අතේම මැරලා යනවා. ගෙවල් හදනවා ගෙට ගිනි ගන්නවා. මොන රසාවල් කෙරුවත් හිඟා කන සිද්ධ වෙනවා. මොන ලෙඩේ ආවත් අන්තිමට මැරලා යනවා. ඉතින් ඕක බාර ගනින්කෝ නැත්නම් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් කියන මේ හතර පෙරනිමිති බාර ගන්න බැරුව මේ තාක්ෂණයකින් අපිට දෙන සහතික ඔය එකෙකුට පුළුවන් ද කියලා අහන්නේ සංසාර දුකට අරිඹුවක් වෙනස් කරලා දෙන්න. උන්න පුළුවන් අර ඉස්සරහට පස්සට ගොඩක් එහෙමෙන් දාලා දෙන්නේ නම් බුදුරජාන්සේ බොරු වෙනා බුදුරජාන්සේ කියන මේ සංසාර දුකක් ලෙඩ වෙන එක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් ඕක පෙන්වන්න නැති වෙන්න නෙමෙයි අපි ලෝකයක් හදාන හදන්න හදේ භාවනා කරනකොට පේනවා ලෙඩ වෙනවා තමයි මොකද්ද ප්‍රශ්නේ? එහෙම බලන මිනිහට ලෙඩේ ලෙඩක් නෙමෙයි. මහලු වෙනවා තමයි. මොකද්ද ප්‍රශ්නේ? ඒකට මේ මිනිස්සු මහලු වුණයි කියලා ප්‍රශ්නේ. මේ මිනිස්සු මහලු වීම අනුකයට කරදරයක් නෑ. මේ මිනිස්සු යඩක් කරගෙන ඉන්නේ. මලකඩක් වුණත් පැවිද්දෙක් වුණත් අපි මේ ඒක වළක්වන්න කටයුතු කරනකොට අපි ඒක තේරෙන්නේ නැහැ කාටවත් ඒක බුදුහමර නිග්‍රහයක් එතන සිද්ධ වෙනවයි කිය. කාටවත් තේරෙන්නේ නැහැ එතන ධර්මයට නිග්‍රහයක් වෙනවයි කිය. කාටවත් තේරෙන්නේ නැහැ ඒක සංඝයාට නිග්‍රහයක් වෙනවයි කිය. කාටවත් තේරෙන්නේ නැහැ Taman රකින්න සීලයටත් නිග්‍රහයක් වෙනවයි කියලා ඒක. කවදා හෝ නිග්‍රහ පැත්තක දාලා මේ පැමිණිච්ච දුක පැමිණිලායි කියලා බාරගත්ත දවසේ අපිට ඌට වැඩි දෙයක් දරන්න පුළුවන්. දැරීමට ඕක නම් තියෙන්නේ ඕක මොකද්ද? අලියක්කට ඉන්දියාප්පයක් මොකද්ද? අම්බරලා දාන එකයි තියෙන්නේ ගූ කප්පරක් ආපු එකට පුවක් බඩපුවක් ගෙඩියක් ගන්නවද කියලා අහන. ඔය සිංහලේ තියෙන කතා ගූ කප්පරක් ආපු එකට මඩපුවත් හරි ගඳයිනේ. මඩපුවක් ගෙඩිය මොකද? ඒ නිසා කාපම්බන්.